අපි නිතරම කියන මේ මම කියන දේ ඇත්තටම මොකක්ද? අපි කවුද කියන එක ගැන ගැඹුරින් හිතනද ඔබව පොළඹවන විග්‍රහයක් තමයි අද අපි මේ දිගහරින්න යන්නේ. මේ සඳහා අපි පදනම් කරගන්නේ මහා පුන්නම සූත්‍රය. එහෙනම් අපි මේ ගමන පටන් ගමු. හිතින් මවාගන්න බලන්න ලස්සන පුන් පෝය දවසක් සඳේලියෙන් මුළු පරිසරෙම නැහැවිලා ගිහින් සවැත් නුවර එලිමහනක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් එක්ක වැඩ ඉන්නවා හැමතැනම තියෙන පුදුමාකාර නිස්කලංක බවක් අන්න ඒ වගේ ගැඹීර මොහොතකට තමයි මේ ගැඹුරු කතිකාවත පටන් ගන්නෙ එකපාරටම එක් භික්ෂුවක් නැගිටිලා හරිම ගෞරවයෙන් ප්‍රශ්නයක් අහනවා ස්වාමීනි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර සහ විඥාන කියන මේ කරුණු පහට නේද? බැලු බැල්මට මේක හරිම සරල ප්‍රශ්නයක් වගේ පේන්න පුරුවන්. ඒත් ඇත්තටම මේ ප්‍රශ්නේ තමයි මිනිස්්‍ය පැවැත්මේ ගැඹුරුම රහසක් හෙළිදරව් කරන දේශනාවක ආරම්භය වෙන්නේ. හරි. එහෙනම් මොනවද මේ ස්කන්ධ පහ? සරලවම කිව්වොත් මම කියලා අපි අඳුනගන්න මේ සම්පූර්ණ අත්දැකීමම හැදිලා තියෙන මූලික කොටස් පහ තමයි මේ. රූප කියන්නේ අපේ මේ ශරීරය. වේදනා කියන්නේ අපිට දැනෙන හැම දෙයක්ම. ඒ කියන්නේ සැප, දුක, ඒ වගේම ඒ දෙකම නැති මදහත් හැඟීම්. සංඥා කියන්නේ අපි දේවල් හඳුනා ගන්න විදිය. සංකාර කියන්නේ අපේ මනස ඇතුලේ ඇතිවෙන හැම චේතනාවක්ම, සිතුවිල්ලක්ම, ප්‍රතික්‍රියාවක්ම. අන්තිමට විඥානය. ඒ කියන්නේ මේ හැම දෙයක් ගැනම ඇති වෙන මූලික දැනුවත් බව. මේ ඔක්කොම එකතු වුණාම තමයි මම කියන සම්පූර්ණ අත්දැකීම හැදෙන්නේ. මෙන්න මේක තමයි කතාවේ වැදගත්ම තැනක්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ අපිට ශරීරයක් හැංගීම් තියෙන එක නෙවෙයි. නෑ ප්‍රශ්නේ තියෙන්නේ ඒ දේවල් ගැන අපි තුල ඇතිවෙන අධික ආශාව. ඒ කියන්නේ චන්දරාගය. උපාදානයේ එහෙම නැත්නම් තදින් අල්ලගැනීම කියන්නේ ස්කන්ධ ටිකට නෙවෙයි. ඒ ස්කන්ධ කෙරෙහි අපි හදාගන්න බැඳීමටයි. තව දෙයක් තියෙනවා මේ ස්කන්ධ පහෙන් එකක්වත් තනියම නිකම්ම පවතින්නේ නැහැ. ඒ හැම එකක්ම යම් යම් හේතු නිසා හටගන්න දේවල්. ඒ හේතු නැති වුණ ගමන් ඒවත් නැති වෙලා යනවා. දැන් බලන්න අපේ ශරීරය, ඒ කියන්නේ රූපය පවතින්න නම් ආහාරය, ජලය වගේ දේවල් ඕන. ඒ වගේම ස්පර්ශයක් නැත්තම් වේදනාවක්වත් සංඥාවක්වත් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේකෙන් අපිට තේරෙමා නේද? අපි මම කියලා මේ තරම් තදින් අල්ලගෙන ඉන්න හැම දෙයක්ම එක තැන තියෙන දෙයක් නෙවෙයි. නිරන්තරයෙන් ගලාගෙන යන ක්‍රියාවලියක් විතරයි කියලා. දැන් අපි බලමු මේ දේවල් දිහා බලන්න පුළුවන් විදි දෙකක් ගැන. ධර්මය ගැන අවබෝධයක් නැති කෙනා එහෙමත් නැත්නම් අශ්‍රතවත් පුද්ගලයා හිතන්නේ මේ ශාරීරිය මගේ ආත්මය මේ ශාරීරිය මට අයිතියි මගේ ආත්මය ඇතුලේ තමයි ශාරීරිය තියෙන්නේ වගේ විදිවලට ඒක සම්පූර්ණ මුලාවක් හැබැයි ධර්මය ගැන අවබෝධයක් තියෙන ආර්ය ශ්‍රාවකයා දන්නව ඇත්ත කතාව මේ වැරදි දැක්ම, ඒ කියන්නේ සක්කාය දිට්ඨිය අනිත් ස්කන්ධ හතරටත් ඒ විදිහටම අදාළයි. හොඳයි. එහෙනම් ඇයි අපි මේ වෙනස් වෙන දේවල් වලට මෙච්චරටම ඇලෙන්නේ? හේතුව තමයි ආස්වාදය. ඒ කියන්නේ මේ ස්කන්ධ නිසා අපිට යම් සතුටක්, සැනසීමක්, తాවකාලික සුවයක් ලැබෙනවා. අන්න ඒ සතුට නිසා තමයි අපි මේවට ඇදී යන්නේ. ඒත් ඒ කාසියම අනිත් පැත්තක් තියෙනවා. ඒ තමයි ආදීනවය. නැත්තම් අනතුරු. ඇත්ත කතාව තමයි මේ හැම ස්කන්ධයක්ම අනිත්‍යයි. ඒ කියන්නේ ස්ථිර නෑ. ඒ නිසාම ඒවත් දුකයි. නිරන්තරයෙන්ම වෙනස් වෙන ස්වභාවයකින් යුක්තයි. ස්ථිර නැති දෙයකට ඇලීගෙන ඉන්න එකේ තියෙන භයානකකම තමයි ඒ. එහෙනම් මේ දුකින් ගැලවෙන මාර්ගය මොකද්ද? ඒ තමයි නිස්සරණය. ඒ කියන්නේ මේ ස්කන්ධ කෙරෙහි තියෙන දැඩි ආශාව අර චන්දරාගය සම්පූර්ණයෙන්ම ඇත්තරලා දාන එක. නිදහස තියෙන්නේ අල්ලා ගැනීමේ නෙවෙයි අතහැරීම තුලයි. මේ කතාව අහගෙන ඉන්නකොට තවත් භික්ෂුවකගේ හිතේ හරිම වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. හොඳයි ස්වාමිනේ මේ හැම දෙයක්ම අනාත්ම නම් ස්ථිර ආත්මයක් කියලා දෙයක් නැත්නම් එතකොට අපි කරන කර්මවල විපාක විඳින්නේ කවුද? ඇත්තටම මේක ගොඩක් දෙනකොට ඇතිවෙන සාධාරණ ප්‍රශ්නයක් නේද? බලන්න බුදුරජාණන් වහන්සේ ඒකට උත්තර දෙන අපූර්වවා. උන්වහන්සේ කෙලින්ම උත්තරයක් දෙනව වෙනුවට අපිටම හිතන්න සලස්වන ප්‍රශ්න මාලාවක් අහනවා. අපිත් ඒ ගැන මොහොතක් හිතමු. පළවෙනි ප්‍රශ්නය. යමක් නිතරම වෙනස් වෙනව නම්, ඒ කියන්නේ අනිත්‍ය නම්, ඒක ඇත්තටම සැපක්ද, දුකක්ද? ඊළඟට උන්වහන්සේ අහනවා, හොඳයි. යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වෙන ස්වභාවයෙන් යුතු නම්, ඒ වගේ දෙයක් දිහා බලලා මෙය මගේය, මේ ඉන්නේ මමය මේ මගේ ආත්මයය කියලා හිතන එක එහෙම දකින්න එක සුදුසුද? මේ ප්‍රශ්නේ අහෝම අපිට තේරෙනව නේද? නිතරම වෙනස් වෙන දෙයක් මම හෝ මගේ කියලා හඳුනාගන්න එක කොච්චර තේරුමක් නැති වැඩක්ද කියලා. ඉතින් මේ මුළු දේශනාවෙම හරය, ඒ කියන්නේ නිවැරදි දැක්ම මෙන්න මේකයි. රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥානය කියන මේ ස්කන්ධ පහ දිහාම බැලිය යුතු නියම විදිහ තමයි මෙය මගේ නොවේ මේ ඉන්නේ මම නොවේ මෙය මගේ ආත්මය නොවේ කියන ගැඹුරු අවබෝධය අන්න ඒ අවබෝධය ඇති වුණාම විමුක්තියට යන මාර්ගය නිකන්ම පියවරෙන් පියවර දිගහැරෙනවා පළමුව යථාර්ථය තියෙන විදිහටම දකිනවා එහෙම දකිනකොට ඒ දේවල් ගැන කලකිරෙනවා කලකිරෙන කෙනා ඒවට ඇලෙන්නේ නැහැ නොඇලෙනකොට නිදහස් වෙනවා නිදහස් වුණාට පස්සේ මම නිදහස් කියන ඥානය පහළ වෙනවා. මේ දේශනාව කොච්චර බලවත්ද කියලා හිතා ගන්න පුළුවන් මේ සිදුවීමෙන්. මේ කතාව අහගෙන හිටපු භික්ෂූන් වහන්සේලා 69ක්. ඔව් 69ක් ඒ මොහොතේම කිසිම දෙයකට තවදුරටත් හිතින් අල්ලගන්නේ නැතුව සියලු කෙලෙසුන්ගෙන් මිදිලා සම්පූර්ණ විමුක්තිය සාක්ෂාත් කරගත්තා. ඉතින් අවසාන වශයෙන් මේ මුළු විග්‍රහයම අපේ මනසට දාලා යන ප්‍රශ්නය තමයි මේක. ආත්මය කියන්නේ එකතන තියෙන ස්ථිර දෙයක් නෙවෙයි. නිරන්තරයෙන් ගලාගෙන යන ක්‍රියාවලියක් නම් ඇත්තටම අපි මේ තරම් තදින් අල්ලගෙන බැඳීගෙන ඉන්නේ මොකටද?